සංගීත සමීප කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය ඉදිරිපත් කරයි. අද ජනකී වැඩසටහනින් අපේ සාම්ප්‍රදායික ජනගායනා සහ ජනකීය ප්‍රතිනිර්මාණ කිහිපයක් රසවිඳිනවා. අද ජනකී වැඩසටහන ආරම්භ කරන්නට අප තෝරාගත්තා පතල් කවි ගායනයක්. පිලිසෙනවා දින ගණ නෙන් එනවා Rama එන කවි කීපයක්. අපි අවසන් කරන්නේ ඉරුගල් බණ්ඩාර විත්තියෙන්. ඉරුගල් බණ්ඩාර දෙවිඳුගේ දුල්ලේ අනයෙන් තම පිය තුම සිතුලොල්ලේ පායින් ගමුවේ ගඟ බඩෙල්ලේ සැදුවයි කෝවිල යකේ කුටිත මංගල යකුන්ත නායක ඉරුගල් දෙවිගුණ දම් කැපවිඳ එම සිරියානි මුල් ඉඩමකි පර දිනුහන්තානී ගල්ලේ දෙවි සක්මන් කරති පතලේ ගලටත් ගුවනින් මනිති ඉරසඳ දයනේ ලාදන් දෙවති ඉරුගල් බණ්ඩර දෙවියෝ වඩිති ऊबरे इरुगल पत्थरे वादिना තලුත් පැලඳගෙන කලට සමතු මලුත් පැලඳ සිර තේජයගත්තු රජු හත පිට දුන් මේ මගුලතු බලන් හිරුගල් වදින හුලතු ගායක ජන ගායනා හා ජන ගීයේ ප්‍රතිනිර්මාණ ඇතුළත් වූ ජන ගී වැඩසටහනේ නිමවයි මේ. නාද සංකලනය සඳරවන් ලියනගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ජන ගී නිෂ්පාදනය තුෂාරා ගීත දේවී පැත්තගේ.